නැත්නම් ඉස්සෙල්ලාම පුතුජන කෙනෙක් පුතුජන කෙනෙක් වෙනවා පුතුජන කෙනා ඇවිල්ලා කියනවා ස්වාමීනි මට මේ සසර දුකයි මට මේවා කරදරයි හැමතැනම මගේ සිතට මේ සැනසෙල්ලක් නැහැ ඒ නිසා මට නිදාසෙන්න ක්‍රමයක් කියලා දෙන්න ඒ ක්‍රමයක් කියලා දෙනවා මොකද්ද මේ ලෝකේ වැරදි දැක්ම තුල දුකක් තියෙනවා වැරදි ඇසීම තුල දුකක් තියෙනවා වැරදි චර්යාව තුල දුකක් තියෙනවා වැරදි සිතුවිලි තුල දුකක් තියෙනවා. හැම වැරදි ගනුදෙනුවක් තුළම දුකක් තියෙනවා. ඒ නිසා මේක නිවැරදිව දකින්න, නිවැරදිව හසන්න, නිවැරදිව ඇසිරෙන්න, නිවැරදිව කතා කරන්න, නිවැරදිව සිතන්න කියලා ක්‍රමයක් කියලා දෙනවා. දැන් අරගෙන ප්‍රශ්නෙට උත්තරේ. දැන් එයා ඒ ප්‍රශ්නේ අපි ළඟට ගෙනාවෙත් ඒ ප්‍රශ්නෙට අපි උත්තරයක් දුන්නේ දෙන්නගෙම එකම එක අරමුණයි තියෙන්නේ මොකද්ද නිවීම එයාටත් ඕනේ අර තියෙන මානසිකත්වයෙන් නිවෙන්න. අපිටත් ඕනේ මේ කමඨාන තුලින් යව නිවන්න. අපට ඕනේ නිවන්න, එයාට ඕනේ නිවෙන්න. දෙකම එකයි. හැබැයි මේක වඩාගෙන යනකොට කාලයකින් එයාට හිතෙනවා මේක හරියන්නේ මේක හැමදාම මොකද අර ඕදෝද මඩේ දානවා වගේ. පුරුදු කරනවා වැරදෙනවා. වැරදෙන එක හදනවා නැවත වැරදෙනවා. මේක මේ කෙරවලක් යන්නේ නැහැ. මේක නිමාවක් වෙන්නේ නැහැ. ඒ කියන දේ වෙන්නේ නැහැ කියලා විඩාවක් ඇති වෙනවා. ඒ විඩාව ඇති උනේ මොකද්ද? ඒ කමඨාන ඇත්තටම පුරුදු පුහුණු කරන්නේ එයාගේ සිතේ නිවීම පිණිස. ඒ නිවීමේ අවශ්‍යතාවය ඒකින කමඨාන තුලින් සිද්ධ වෙන්නේ නැත්නම් ලැබෙන්නේ නැත්නම් ඒකෙන් එයා සෑයීමටපත් වෙන්නේ එයා එයා තුළ කැළඹිල්ලක් ඇති වෙනවා. දැන් ඔරිජිනල් ප්‍රශ්නේ මතුවෙනවා. එහෙනම් මේ කමඨාන වැරදිද? නැත්නම් මට හරියට වැඩෙන්නේ නැද්ද? වැඩුවා වැරදිද? ඔව්. හරියට වැඩෙන්නේ නැද්ද? හරියට වැඩෙන්නේ නැද්ද? එහෙම නැත්නම් කමඨාන වැරදිද කියලා ඔරිජිනල් ප්‍රශ්නයක් එනවා. ඒක ගිහලා අපි ගුරුවරයාට කියන මේම ගැටලුවක් ආවා දැන් ප්‍රශ්න දෙකක්. දැන් ගුරුවරගේ ප්‍රශ්න දෙකම වැරදි. කමඨාන වැරදිද කියන ප්‍රශ්නෙත් වැරදි. වැඩුවා වැරදිද කියන ප්‍රශ්නෙත් වැරදි. මොකද තුන්වෙනි ප්‍රශ්නේ මට වුණා ගුරුවරයා දන්නවා තුන්වෙනි ප්‍රශ්නේ. කමඨාන වැඩෙනවා. ඒ වැඩෙන ප්‍රතිශතය අඩුයි. ඒකෙන් සෑහීමටපත් වෙන්නේ. ඔය ප්‍රශ්න නිසා අර ප්‍රශ්න ටික මතුවලා තියෙනවා. දැන් වතුර ලීටරයක් විතර අවශ්‍ය කෙනාට මිලිලීටර 10ක් විතර වතුරක් දෙනවා. දිවේ ගා ගන්න විතර. හැබැයි වතුර ලැබුණා. එයා සායිමටපත් වෙන්නේ. ඒ නිසා එයා ඉතනවා කමඨාන වැරදි. වතුර ලැබිලා නැද්ද? එහෙම නැත්නම් වතුර වලින් පිපාසය යන්නේ නැද්ද? වතුර වලින් පිපාසය යන්නේ නැද්ද කියන එකත් වැරදි. වතුර ලැබුණ නැද්ද කියන ප්‍රශ්නෙත් වැරදි. ලැබිච්ච වතුර වලින් සෑයීමටපත් වෙන්නේ නැති වරද විතරයි අතන තියෙන්නේ. සමහර කමටහන් තියෙනවා මේ ප්‍රතිඵල ලොකුයි. විනාඩි 5න් 10න් මාර්ගඵලයකට එනවා. සමහර කමටහන් තියනවලු විනාඩි 15 20න් පැය භාගෙන් රාත්. සමහර ඒවා සතියක් වෙනකොට දින 7ක් වෙනකොට රාත්. සමහර කමටහන් තියන අවුරුදු 7ක් යනවා රාත් වෙන්න. ඒ කියන්නේ යට සම්මාවක් ලැබෙන්නවත් අවුරුද්දක් දෙකක් යනවාමයි. පළවෙනි එක ආවට පස්සේ දෙවෙනි එක තුන්වෙනි එක ඉක්මනට එනයි. අර අවබෝධය ආයෝජනය කරලා මේක කරන්නේ. දැන් බලන්න ආර්ය මාර්ගය තුල තියෙන ගැඹුරුම භයානකම තැන. මේ හන්දිය කවුරුත් දන්නේ නැහැ. හැබැයි මේ හන්දිය හරිම භයානක හන්දියක්. අපි කියනවා රාට ඕල්මන් තියෙන හන්දියක් වාගේ. හරි භයානක හන්දියක්. දැන් යම් කිසි කෙනෙක් සෝතාපන්න වුණාම එයන් එයාට ප්‍රොපර්ටි එකක් තියෙනවා, වත්කමක් තියෙනවා. මොකද්ද සෝතාපන්න ඥානය. සම්මා මේ මාර්ගඵල සමාපත්තියක් ඇතුළේ තියෙනවා. ඒ සම්මාව කියන ඵලයට සමවැදිච්ච අවබෝධයක් එයා තුළ තියෙනවා. ඒකට කියන මාර්ගඵල සමාපත්තිය. එහෙම නැත්නම් සෝතාපන්න ඥානය කියලා අපි කියනවා. දැන් එයා තුළ යමක් තියෙනවනේ වත්කමක්. ඒ වත්කම ආයෝජනය කරනවා. ආයෝජනය කරාම ලාභයක් හම්බෙනවා. මොකද්ද? සකු르දාගාමි ඵලය කියලා එකක් හම්බෙනවා. දැන් එයාලම වත්කම් දෙකක් තියෙනවා. ආයෝජනයක් කරපු මුදලක් තියෙනවා. ඒකෙන් හම්බෙච්ච ලාභයකුත් තියෙනවා. ඒකත් ඒ වගේම ආයෝජනය කරන්න පුළුවන් මුදලක් තමයි. දෙකම ආයෝජනය කළාම සම්මාදිට්ඨි දැනුමත් සකු르දාගාමි දැනුමත් දෙකම ආයෝජනය කරාම අනාගාමි කියලා ඵලයක් ලැබෙනවා. තුනම ආයෝජනය කළාම රාහත් වෙනවා. හැබැයි මොකවත් නැති කෙනෙකුට ආයෝජනය කරන්න මොකවත් නැහැ. දැන් එයා පළවෙනි පියවරට එන්න කොච්චර කාලයක්ද? සෑහෙන කාලයක් යනවා. එයා ළඟ තියෙන එකම එක දේ තමයි අසත්පුරුෂ ගුණ ටික. දුර්වලකම් ටික, අඩුපාඩු ටික. ඒ කියන්නේ එයා ඉන්නේ අනාර්ය තැන. එහෙනම් යාගේ අසත්පුරුෂකම ආයෝජනය කරලා සත්පුරුෂකම ගන්න ඕනේ. වෙන්නේ නැහැ ලෝකේ කවදාවත්. එහෙනම් සම්මාදිට්ඨියට එන්නයි මිනිසුන්ට අමාරු. පළවෙනි ඵලයට එන්නයි අමාරු. පළවෙනි එකට ආවට පස්සේ දැන් එයාට ආයෝජනය කරන්න අරකට මේ මාර්ගෙට ගැලපෙන මේ වත්කමක් තියෙනවා එයාට. දැන් තියෙන ප්‍රශ්නය කමඨාන වැඩිද කියන එකවත් කමඨාන වැඩුන් නැත්තේ ඇයි කෙනෙක්වත් නෙමෙයි. වැඩිච්ච කමඨානෙන් ලැබිච්ච ප්‍රතිඵලවලට අපි සැනසෙන්නේ නැත්තේ ඇයි? ඒ අවම ප්‍රතිඵලයට සෑයීමටපත් වෙන්නේ නැත්තේ ඇයි කියන එක තමයි දැන් තියෙන ප්‍රශ්නය. ඒ කියන්නේ අපි හිතපු නැති වෙනම ප්‍රශ්නයක් තිබිලා තියෙන්නේ. ප්‍රශ්නය අපිට අහුවෙලා නැහැ. අපිට අහුවෙලා තියෙන්නේ ආක තියෙන එක. දැන් බලන්න දැන් කෙනෙක් ඇවිල්ලා කියනවා ස්වාමිනී කමටාන වැඩුවා අවුරුද්දක් විතර. කොහමද? වැඩ පොලේ ගෙදරම තනම වැඩුවා. හැබැයි ප්‍රතිඵල මොකවත් නැහැ. හැබැයි මේම දෙයක් වඩනවා කියලා දැනීමක් තියෙනවා නේද? ඔව්. දැන් දවසකට වැඩෙන තැන් කොච්චරද? 25. 25 වැඩෙන සන්තෝෂයි තමයි. 25 තුල සාමාන්‍යයෙන් 100න් සම්මාවෙන් දකින්න දෙකක් තුනක් විතර තියෙනවා මේ අනිත් ඔක්කොම වැරදෙනවනේ ප්‍රශ්නයක් නැහැ මේක දැනගන්න කලින් මේ මාර්ගයත් දැනගන්න කලින් කීයක් වරදුනාද 25ම වරදුනානේ දැන් ප්‍රගතිය තියෙනවානේ එහෙනම් එයා ඇවිල්ලා තියෙන්නේ අවුරුදු 8 ක්‍රමයට වඩන්න නම් අවුරුදු 14 ක්‍රමයට වඩන්න නම් එහෙනම් ඒ වැඩෙන ක්‍රමේ නේද වැඩෙන්නේ එයා අඟුලිමාල වගේ විනාඩි 5න් වඩන්න ආවේ නැත්තම් එයාගේ ප්‍රඥාවේ තරමට නේද කොහෙද පච්චත්තම් වේදිතබ්බෝ විඤ්ඤුහිති තම තමන්ගේ නැනනුවනට අනුවලු මේක ප්‍රත්‍යක්ෂ වෙන්නේ Taman සංසාරේ විදර්ශනා වඩලා තියෙන ප්‍රතිසත්‍යයට අනුවනේ මේක තේරෙන්නේ. එහෙම නෑ මට ඉක්මනට තේරෙන මේක සතියෙන් වැඩෙන්න ඕනේ. එහෙනම් කමඨාන වඩන්න එපා. විදර්ශනා වඩන්න. ප්‍රඥාව වඩන්න. ප්‍රඥාව වඩලා ඉවරලා පටන් ගන්න එහෙනම් ඉක්මනට වැඩෙනවා. තියෙන ප්‍රඥාවට වැටෙන්න ඕනේ නම් ඒ වැටෙන ක්‍රමයට යන්න ඕනේ මේක. එහෙනම් 25 වතාවක් වැරදිච්ච කෙනාට 23 වතාවක් වැරදෙනවා නම් දෙවතාවක් වැරදුන් නැත්නම් ඒ කියන්නේ මේකේ ප්‍රතිඵලයක් තියෙනවද නැද්ද? තියෙනවා. අවංකවම තියෙනවා. අද ඒකින් ගියා සෑහීමටපත් වෙන්නේ එයා ඉල්ලන්නේ 25ම වැරදෙන්නේ නැතුව තියෙන. ඒක රාතන් වහන්සේට විතරයි. සියලු කෙලෙස් නසපු කෙනෙකුට හැලීමෙන් ගැටීමෙන් නිදහස් වෙච්ච උත්මයෙකුට විතරයි 25ම බේරෙන්න පුළුවන්. අනාගාමි කෙනාටත් 25ක් වැරදෙන තැන්වලදී 20ක් විතර බේරන පාකට විතර අහු වෙනවා. රාහත් මාර්ගය යන කෙනා 23කට විතර බේරෙනවා දෙකකට විතර අවු වෙනවා 25න් දෙකකට අවු වෙනවා හැබැයි පුතුජන කෙනා සාමාන්‍ය 25න් 23කට 24කටම අවු වෙනවා එකකින් දෙකකින් තමයි බේරෙන්නේ හැබැයි ඒ එකෙන් දෙකෙන් බේරෙනවායි කියලා කියන්නේ ඒ වැරදි වෙනකොට ඒ අඩුපාඩු දුර්වලකම් වෙනකොට 100 තිබුණයි කියලා කියන්නේම එයා මාර්ගය හරියටම වඩනවා ඒ කියන මාර්ගය හරි ඒ කියන මාර්ගය හරි ඒ කමඨාන හරි ඒ නිසා තමයි අර දෙකක් වැඩුනේ පෑන් දෙකක යා බේරුනේ. ප්‍රතිඵලය තියෙනවා. අවමයි. දැන් තියෙන ප්‍රශ්නය අපි සෑයීමටපත් වෙන්නේ නැත්තේ අපි ලොකු එකක් බලාපොරොත්තු වෙන නිසා. දැන් අපේ බලාපොරොත්තු හදනවා අර වැරදිච්ච නැති දෙකකට සාපේක්ෂව. එකක් බේරුණත් ඇති ජීවිත කාලේ දවස් 24 පුරා එකක සම්මාදිට්ඨිය තිබුණොත් ඇති වැරදෙන තැන් අනන්තයි. හැබැයි එකක් දෙකකවත් මං 100න් හිටියනම් ඒක ලොකු ජයග්‍රහණයක් කියලා එයා දැන් ඒම බලාපොරොත්තු වෙනවා නම් ඒම එකක් තමයි දැන් පවතින්නේ යාට. දවසකට එකක් දෙකක් තමයි 100න් ඉන්නේ. ඒම එකක් නම් ක්‍රියාත්මක වෙන්නේ. ඒ ක්‍රියාත්මක වෙන දෙයම නම් එයා බලාපොරොත්තු වෙන්නේ. දැන් එයා ගොඩාක් සතුටින් ඉන්නවා. මාර්ගේ වැඩිනවනේ මගේ. කොහොමද? දවසට 25 සතාවකද වැරදින. හැබැයි දෙකක් විතර 100න් ඉන්නවා. හැබැයි මේක කාලයක් යනකොට 3 වෙනවා. 4 වෙනවා. ඇයි භාවිතා බෞලී කතා මේක භාවිතා කරන්න කරන්න බෞලව භාවිතා කරන්න කරන්න මේක ජීවිත කාලෙටම මේක පිරෙනවා. ඒ සම්මාව පිරෙනවා අපේ ජීවිතය බවට පත් වෙනවා. නිවැරදි කමඨාන තමයි මේ කියන කමඨාන හරි. සම්මාවෙන් ලෝකේ දිහා දකින්න එක සම්මාවෙන් අසන එක සම්මාවෙන් කතා කරන එක සම්මාවෙන් ඇසිරෙන එක සම්මාවෙන් සිතන එක මේක හරි. හැබැයි මේක භාවිතා කරන ප්‍රතිශතය අඩුයි. ප්‍රතිශතය වැඩි කරන්න. හැම මොහොතක් ගන්න මේ සම්මාවේ ඇසිරෙන්න අපි අපේ ජීවිතය ආයෝජනය කරනකොට අර කියන වැරදෙන තැන් ක්‍රමානුකූල පොඩ පොඩ අඩු වෙලා දෙක තුන වෙලා ගිය මාසේ දෙකයි දැන් තුන් තැනක 100 තිබුණා. ඕම මාස 6ක් විතර යනකොට දැන් 25 සතාවක් වැරදෙනවා. හැබැයි 20 වතාවක් විතර 100ෙන්මයි ඒක වැරදිලා තියෙන්නේ. එහෙනම් ඒක ප්‍රශ්නයක් නෑ. පස් සතාවක්. ඕමම ගිහිල්ලා ගිහිල්ලා සම්පූර්ණ ජීවිත කාලෙම 100 වෙනකොට ප්‍රාප්ත වෙලා ඉවරයි. වැරදෙන ප්‍රතිශතය අඩු වෙනකොට ඵලයේ ඵලයේ පොඩ පොඩ උඩටත් එනවා. 100 අඩු වෙනවා. සීල් කරගන්න එක තමයි වැඩි පුර භාවිතා කරනවා. මේ කියන කමඨාන අවමෙන් භාවිතා කරන නිසා තමයි මේ ප්‍රශ්න ආවේ ටිකක් වැඩි පුර භාවිතා කරනවා. ඕන තරම් කමඨාන් ක්‍රම තියෙනවා. හැබැයි හැම කමඨානක්ම වඩනවට වඩා ගැළපෙන්නේ Tamanට වැඩෙන කමඨාන වඩන එක. දැන් මේක ටිකක් හරි වැඩෙනවනේ. එහෙනම් මේක තමයි ක්‍රමය. මේකම වඩනවා. වැඩිපුර වැඩෙන ක්‍රමය හදනවා. කාගේ දැනුමට මම කියන මේ සම්මාව අල්ලන්න අමාරුයි වගේ මට තේරෙනවා. ඒකයි මේ ප්‍රශ්නේ ආවේ. අර ප්‍රශ්නේම උත්තරේ තිබුණා. මම උපමාවක් කියනවා. මෙතන එළිය වැඩි කරන්න කියලා මම පුතාට දෙනවා කමටාන. මෙතන එළිය වැඩි කරන පුතා මොනවද කරන්නේ? පුතා ඇවිල්ලා කියනවා ස්වාමිනී එළිය වැඩි කරා. මම කියන්නේ මොන බොරුද? බොරු කියන්න එපා. අවද්දසන් වෙනවා. බොරු කියන්න එපා. එළිය කොයිද වැඩි කරේ? නෑ ස්වාමිනී මේ මේ මේ වහලා තින්න ආවරණේ ගැලෙවනේ මම. ඔව් වෙන කුටිය තිබුණා එළියේ එන්නේ ඉඳ කුටියත් අයින් කළා. වෙන පුටු මේස් ඔක්කොම විසි කළානේ. ඊට පස්සේ ගස් ටික තිබුණා ඒවත් පෙරළුවා. දැන් මේක ඉන්න බෑ හරියට මේ එළියයි. පුතා අඳුර අඩු කළා. අඳුරයි අඩු කළේ. ඒ කියන්නේ ගුරුවරයා දැකපු දේ පුතා දැක්කේ නැහැ. දැන් පුතාට තියෙන ප්‍රශ්නය එළිය වැඩි කරනවා නේ. එළියනේ ගෑන්න ඕනේ. දැන් මේගොල්ලෝ අඳුරක් නඩත්තු කරනවා. පුතා මේගොල්ලෝ නඩත්තු කරන හඳුරනේ අයින් කළේ. දැන් මේකෙන් හඳුර ලැබෙන හඳුර අයින් කරනවා. මේකෙන් හඳුර ලැබෙන හඳුර අයින් කරනවා. මේ කුටිය නිසා අර පැත්තෙන් එළියෙන්න හඳුර නඩත්තු වෙනවා. ඒ කියන්නේ මේ හඳුර නඩත්තු වෙනවා. ඒක අයින් කරනවා. ගස් කොළන් නිසා හඳුරක් නඩත්තු වෙනවා. ඒ හඳුර අයින් කරනවා. එතකොට මේ ගස් කොළන් කපලා ආවරණය අයින් කරලා කුටි අයින් කරලා පොට කුටු මේස විසි කරලා පුතර පුදා කළේ හඳුර අයින් කරන එක. හඳුර අයින් වෙච්ච නිසා එළිය ආවා මිසක් පුතා එළියක් මෙතනට ගෙනාවේ නැහැ. දැන් තේරුණාද ප්‍රශ්නේ තේරුන්නේ නැහැ කියලා. ඇත්තටම එළිය ගినాවේ නැහැ. අර තිබිච්ච හඳුර අයින් කළා. හඳුර අයින් වෙච්ච නිසා එළිය ආවා. පුතා එළිය ඇති කළේ නැහැ. එළිය මේක නැති නිසා ආපු එකක්. පුතා එළිය ගෙනාවේ නැහැ. එළිය මං ඇති කළා. එළිය ගෙනාවා. එළිය මේ තැනට කොහොම හරි ගෙන්නගත්ත. ඔක්කොම බොරු. අඳුර අයින් කළා. අඳුර නැත්තම් එළිය එනවා. එළිය නැත්තම් අඳුර එනවා. මේක නැත්තම් අරක ඉබේන එකක්. ඒක කවුරුත් ගේන්නේ අඳුර අහින් කරනකොට අරක ඉබේ වෙන එකක්. හේතුව තිබුණොත් ඵලය හදනවද? ඵලය නිකන් එනවා. ඵලයක් තිබුණොත් හේතු නිකන් හැදෙනවා. අලුත්ම මොඩල් එකේ ෆෝන් එකක් හදනවම හිටවනවා. වීදුරට ඇතුල් පැත්තෙන් දකුණ දකුණ මිනිස්සු දැන් ගන්න නැද්ද? ඵලයක් හැදුනාම ගන්න හේතු හැදෙනවා. හේතු තිබුණාම ඵලයක් හැදෙනවා. පවතින සීය හඳුනා ගන්න සිත සංසුන් කරන එක විතරයි භාවනාවෙන් කරන්නේ. 100 හැමෝටම තියෙන ඉපදිච්ච දවස් ඉඳලා 100 තියෙනවා. දැන් එක තැන විනාඩි 5ක් ඉන්න බෑ කියලා කියනවා. එහෙම කිව්වම මම පිළිගන්නේ ඒක ඒක බොරුවක්. එක තැන විනාඩි 5ක් ඉන්න බැරි නම් මාස 10ක් ඉන්නේ නැහැ කුසේ සතියෙන් එළියට එන්න එපාය. කණෙන් හරි කටෙන් හරි කොහෙන් හරි අරිංගල එළියට එන්න එයාට එක තැන ඉන්න බෑනේ. ඒතර මාස 10ක් ඉන්න පුළුවන් නැහැ එළියේ ඉන්න බැරි යාට. ඉන්න පුළුවන්. එයා ඉන්න පුළුවන් කියන එක එයා දන්නේ දැන් දඟල දඟල යට පැය කීයක් ඉන්න පුළුවන්? පැය 18ක් ඉන්න පුළුවන්. දඟල දඟල ඉන්න පුළුවන් පැය 18ක්. ඇවිදයිද පැය 20ක් ඉන්න පුළුවන්. එක ඉරියව්වක් නැතුව හැම ඉරියව්වෙම මාස ගණන් ඉන්න පුළුවන්. ඒක නේද හින්ද ක්‍රමයක් තියෙනවනේ. ඉන්න ක්‍රමයක් තියෙනවා. අපි දකින්න එක නෙමෙයි ප්‍රශ්නේ. අපිට පේන්නේ නැති එකයි ප්‍රශ්නේ. දුක වැඩි ස්වාමිනී කියලා මම ළඟට ඇවිල්ලා ශ්‍රාවකෙක් කිව්වා. ඇයි මේ තපස් රකින්න ආවේ දුක වැඩි මට? මං hina වෙලා නිකාඩ මං උත්තර දුන්නේ තවත් ගුරුවරයා ළඟට ගිහිල්ලා කියනවා ආවල් ගුරුවරයා ළඟට ගිහුවා දුක වැඩි මට කමටන් ඕනේ කියලා කිව්වා මේ hina වෙලා නිකන් හිටියා මේ එඳ ඔබ වහන්සේ මට එකට එයාත් hina වෙලා කිව්වලු එයා මට වඩා තේරෙන කෙනෙක් පොඩි උනාට එයා ළඟටම යන්න නෑ එයා ගණන් ගන්න ඔයාට ප්‍රශ්නේ තේරිලා නෑ ගිහිල්ලා එයාගෙන් ආන්න ඇයි hina උනේ කියලා එතකොට කියයි කියලා මගේ ළඟට ඇවිල්ලා කිව්වා ස්වාමීනි මේ ඔබ වහන්සේ ඉනා වුණා ආවල් ගුරුවරයා මාව ආපහු යවුවා. ඇයි මෙතන කතා කරපු නිසා එතනින් බාරගත්තේ නැහැ. මට කියන්න ඔබ වහන්සේ ඇයි ඉනා වුනේ? ඔයාට තියෙන දුක නැති දුක වැඩි ප්‍රශ්නේ නෙමෙයි. සැප අඩු ප්‍රශ්නේ. කල්පනා කරන්න. ස්වාමීනි ඇත්ත. ගෙවල් නැහැ කියලා ප්‍රශ්නයක් තියෙනව නේද? ඔව්. රස්සාවක් නැහැ කියලා ප්‍රශ්නයක් තියෙනව. ඔව්. කණ්ඩ බොණ්ඩ සැප අඩු ප්‍රශ්නේ තියෙන්නේ. හැබැයි මනුස්සයා කියන්නේ ස්වාමීනි සසර දුකයි. සසර සැප නැති ප්‍රශ්නේ තියෙන මිනිසුන්ට. කෝ විශාල සැප සම්පත්තක ඉන්න මිනිස්සෙක් ඇවිල්ලා මාන වෙනවා. මාන වෙන්නේ රජගොල්ල මාන වෙනද? එහෙනම් සැප තිබුණොත් මාන වෙන්නේ සැප නැත්තම් මාන වෙන. හැබැයි කියන්නේ මොනවද? දුක වැඩි. ප්‍රශ්නේ ඉදිරිපත් කරන්නේ අහක තියෙන එකක් පටලනවා ඒකට. ලෝකේ සත්‍යයට තියෙන්නේ දුක වැඩි ප්‍රශ්න නෙමෙයි සැප හඩු ප්‍රශ්නේ තියෙන්නේ. සැප හඩු නිසායි මනස එකක් හිතා ගන්නවා දුක වැඩි සසර දුකයි. සසර දුකයි නෙමෙයි සසර සැපහඩුයේ මනුස්සයාට. ඒ නිසා මේ මනුස්සයා ඇතර වෙන්න ක්‍රමයක් නැහැ. ඒ කියන්නේ එයාගේ ප්‍රශ්නේ එයා දන්නේ නැහැ. එයාට ප්‍රශ්නේ තේරිලා නැහැ. ඇත්තටම අපිට අහුවෙන්නේ නැවිලා ඵලේනේ. ඉස්සෙල්ලාම මම මගේ පුංචි කාලේ ඉඳලා මම පුරුදු වෙච්ච දේ තමයි ඵලේ මම දකින්නේ. ඵලේ දකින්නේ. හේතුව දකින්නේ. ආච්චි බත් ටිකක් බෙදාගෙනලා මට තිබ්බාම මම එක දිහා බලනකොට සීයානවා පුතා හැමදේම ඵලයනේ දකින්නේ. දැන් මේකේ මොකද්ද ඵලය? බත් වැඩි නිසා ඒක අයින් කරගන්න පිලුණු වෙන්න කලින් ප්‍රෝජනෙට ගන්න මාව උපයෝග කරගත්ත ආච්චි. බලන්න. බත් පිලුණු වෙනවනේ. හැමෝටම ඉව කෑවේ නැත්නම් අපරාධ විසි කරන්න ඕන ධනෙ අපත යනවනේ. ඒක පිරිමා ගන්න මගේ කුස වැඩට ගත්තා. මාව ප්‍රෝජනෙට ගත්තා. මේක ඵලයක් හේතු අරක ධනෙ අපත යනවා. උයපු එක අපත යනවා. ඒකෙන් වැඩ ගන්න ඕනේ. එහෙනම් gedare එන කට්ටිය අනිවාර්යෙන් කන්න ඕනේ. නැත්තම් ධනෙ අපත යනවා. ඒ හේතුව නිසා අටගත්ත ඵලය. හැබැයි අපි සංසාරේ හැමදාම කාම ලෝකේ ජීවත් වෙච්ච නිසා අපි පුරුදු වෙලා ඉන්නවා මේ මේ ඵලයේ විතරක් දකින. ඵලයේ දකින්න නිසා තමයි ප්‍රශ්න විසඳෙන්නේ නැත්තේ. හේතුවයි දකින්න ඕනේ. ඵලය මොකද්ද? මගේ කමඨාන. මං වඩන සම්මාව. තමයි ඵලය. හේතුව මොකද්ද? ඒ තුලින් නිර්මාණය වෙන නිවීම. හැබැයි ප්‍රතිශතය අඩුයි. ඒ නිවීම නිසා මේක පවතිනවා මේක නිසා මේක පවතිනවා. හැබැයි මම ඒක විතරක් දැක්කාම ඒකට සාපේක්ෂව එකක් දකිනවා. එහෙනම් ඒක නෑ. තින්නේ පොඩ්ඩයි. තමන්ට පොඩි හේතුවක් නිසා ලොකු ප්‍රතිඵලයක් එන්න පුළුවන්. ලොකු ප්‍රතිඵලයක් නිසා පොඩි හේතුවක් අට ගන්න පුළුවන්. ඒක තීරණය වෙන්නේ ඒ ධාරිතාව මත ඒ ක්‍රියාකාරීත්වය මත ලොකු වැරද්දකට නිකන් රවලා විතරක් බලනවා. ඇයි? ගොඩාක් හොඳ දේවල් කරලා තියෙන එන්න අපේ ආයතනයේ ලොකු මාත්‍ය අපිට මොකුත් කියන්නේ නැහැ. හැබැයි වැරද්දක් වුණා. ලක්ෂයක් විතර පාඩේ. නම් පොඩ්ඩක් බලලා ටික ඔළුව ඔල්ලලා යනවා යා. මොකුත් කියන්නේ ඇයි? මෙයා නිසා මිලියන ගාණක් මේ මාසෙට අපිට ඉන්කම් එක ඇවිල්ලා. ඒ නිසා අර පොඩි දෙයට පොඩි ඉඟියක් වෙනවා. හැබැයි ලොකු වරදකට පොඩි දෙයක්. හැබැයි මෙයාගෙන් කිසිම ලාභයක් නැහැ. මෙයා හරි කරදරයයි ආයතනෙට. හැබැයි රුපියල් 5000ක පාඩුවක් වුණා 50000කට බැනු. දකින්න දකයි පොඩි ඒතුව ඵලයේ ලොකුයි. යනකොටත් බහිනවා එනකොටත් බහිනවා. ඇයි යනකම බහිනවා. එහෙනම් මේ හේතුඵල ධාම හේතුවේ ප්‍රමාණයට ඵලය හැදෙන්නේ නැහැ. ඵලයේ ප්‍රමාණයට හේතු හැදෙන්නේ වෙනස් විය ඇති. මෙන්න මේක 100ෙන් දකින්න ඕනේ. කමඨාන දීලා තියෙන රාත් වෙන්න. හැබැයි සෝතාපන්නවත් නැහැ. ඊටත් අඩු වෙන්න පුළුවන්. පුතුජන ස්වභාවය තුල 100 10ක 100 පෝතින එකක් වෙන්න පුළුවන් මේක ප්‍රතිඵලය. වෙන්න රිසල්ට් එක අඩු වෙන්න පුළුවන්. ඇයි අපි ලොකු එකක් බලාපොරොත්තු වෙන්නේ? ලොකු බලාපොරොත්තු තිබිච්ච නිසා තමයි මේ ප්‍රශ්නේ තිබුණේ. මගේ ප්‍රඥාව මෝරලා නැත්නම්, මන් තුල තියෙන අවබෝධය මෝරලා නැත්නම්, කමඨාන වැටෙන්නෙත් නැහැනේ මට. දැන් බලන්න අපේ ප්‍රශ්නේ අපට වැටුන්නේ නැහනේ. අපේ ප්‍රශ්නේ මොකද්ද කියලා අපි දන්නෙත් නැහැ. අපේ ප්‍රශ්න දන්නේ නැතුව උත්තරයකට සෑයීමටපත් වෙන්නේ කොහොමද? උත්තරයට අපේ සිත සැනසෙන්න ප්‍රශ්නේ ඉස්සෙල්ලා තේරුම් ගන්න එපා. ප්‍රශ්නේ තේරිලා නැහැ. සසර දුකයි කියලා මිනිස්සු එනවා. ඇත්තටම දුක නෙමෙයි ප්‍රශ්නේ. සසරේ සැප නැහැ. ඒ මිනිස්සු බලාපොරොත්තු වෙන සැප ලැබිලා නැහැ. ඕක මිනිස්සු කියන්නේ. කවුරුත් එහෙම කියන්නේ එහෙම කියන්නේ. දුකයි. අර ආක තියෙන එක තමයි පටලන්නේ. ඒක නෙමෙයි යාගේ ප්‍රශ්නේ. අරකයි ප්‍රශ්නේ. කමඨාන හරි. ඒකේන මාර්ගයත් හරි. ප්‍රතිඵලය හවමයි. ඒ ප්‍රතිඵලයට සිත සැනසෙන්නේ නැති නිසා අපි මේ ඒ කමඨාන වැරදි වෙන එකක් ගන්න වෙයි වෙන මාර්ගයක් වඩන්න වෙයි කියලා අපිට හිතෙනවා. කොතනින් වැඩුණත් හැලෙන් ගියත් දොලෙන් ගියත් ගංගාවෙන් ගියත් ඇල පාරවලින් ගියත් වෙලෙන් ගියත් මූදට එකතු වෙන්නේ. මූදට එකතු වුණාට පස්සේ මේක ගම් වතුර මේක වැයි වතුර මේක ඇල වතුර කියලා කියන්න බෑ. ඔක්කොමට අපි කියන්නේ මූදු වතුර. එක නමයි කියන්නේ. එහෙනම් සතර සටිපට්ඨානෙන් ගියත් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් ගියත් සතර ධානා වල චතුත් ධානයෙන් ගියත් මේ Nirodha Samapattiyට ಗುಣධර්ම වඩලා ගිහලා Nirodha Samapattiyටපත් වුණත් කොහොම ගියත් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන ගියත් මොන ක්‍රමයකට ගියත් එයා කවදාද දවසක රාත් වෙන එක තමයි වෙන්නේ. ඔක්කොම ගිහලා මූදට එකතු වෙනම ඔක්කොම එකම මූද. එහෙනම් මේ ආයතන වලින් තමයි කෙලෙස් හැදෙන්නේ. ඒ කෙලෙස් නිසා තමයි මිනිසුන්ට උප්පත්තියක් හැදෙන්නේ. එහෙනම් නවත්තන්නත් ඕනේ එතනින්මයි. ප්‍රශ්න තියෙන තැනට විසඳුම බේත් බඳින්න ඕනේ. එහෙනම් මේ ආයතන වල තියෙන දෝෂ නිසා මම මෙච්චර දුකක් එක මේක ඉපදුනා. ඒ දෝෂ ටික නිර්දෝෂ කරනවා. අරකින මාර්ගයේ වැඩිපුර පුහුණු කරනවා, වැඩිපුර පුරුදු කරනවා. හැම මොහොතක් ගානේ ඒක භාවිතා කරනවා. සීය නැති වෙනවා. සීය නැතුව වැඩ කරන ප්‍රශ්නයක් නැහැ. මතක් වෙනවනේ. වැරදුනා සිහිය නැතිුණා. ඒ මතක් වෙන මතක් වෙන සැරේ නැවත නැවත නැවත නැවත අරක පුරුදු කරනවා. කාලයක් යනකොට අර මතක නැති වෙන ක්‍රමානුකූල අඩු වෙලා මතකෙන් කරන ප්‍රතිශතය වැඩි වෙනවා. ටිකක් කල්යයි. ප්‍රශ්නයක් නෑ. මේ භවයේ කොහොමද ඈතර වෙන්න පුළුවන්.